චන්ද්‍ර බිම්බයුරු ඔබෙවත පවසයි මුදු හදවතක තතු ඉන්ද්‍රනීලමිනි සේම දෙනෙත් යුග නොකරමි දින කරතු චන්ද්‍ර බිම්බයුරු ඔබෙවත පවසයි මුදු හදවතක තතු ඉන්ද්‍රනීලමිනි සේම දෙනෙත් යුග නොකරමි දිනක අන්ද මන්ද දැඩි චන්න සිතුම් ඇති පුඟුලන් මැද දෙරනේ ඉන්ද්‍රකීලයක් සේ මම ඉන්නෙමි නිරතුරු ඔබ සෙවනේ චන්ද්‍රබිම්බයුරු ඔබෙවත පවසයි මුදු හදවතක තතු ඉන්ද්‍රනීල මිනි සේම දෙනෙත් යුග නොකරමි අදත් සිනාසී හමු අයුරින් බින්නරුචික මෙලොවේ හෙටත්තු දෑසන පිබිදෙන දෑසින් අප හමුවිය යුතුවේ චන්ද්‍රබිම්බයුරු ඔබෙවත පවසයි මුදු හදවතක තතුූ ඉන්ද්‍රනීලමිනි සේම දෙනෙත් යුග නොකරමි දින කරතු චන්ද්‍රබිම්බයුරු ඔබෙවත පවසයි මුදු හදවතක තතු ඉන්ද්‍රනීලමිනි සේම දෙනෙත් යුග නොකරමි දින කරතු